ඒ අතරින් ඒ කුසල් සහ අකුසල් විපාක පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් අපි මේ සාකච්ඡා කරේ මහා විපාක කියන සිත් කොට්ටාසයන් පිළිබඳව. කියන්නේ මහා කුසල් සිත් අතරින් ලැබෙන ඒවායේ ඵල නැත්නම් ඒවාට අපි කියන විපාක කියලා. ඒ කොට්ටාසයන් තමයි අපි සාකච්ඡා කළේ. ඒ කාරණා තව දුරටත් පැහැදිලි කර ගැනීම පිණිස අපි සිහිපත් කළා මේ කර්මයන් විපාක දෙන ආකාර 16ක් තියෙනවා කියලා. ඒ 16 අතරින් අපි එකක් පමණක් සාකච්ඡා කළා. පළවෙනි කාරණාව අර ගති සම්පත්තියෙන් බාධා කළාම අකුසල් වලට විපාක දෙන්න අවස්ථාවක් නැතුව යනවා කියලා. එතකොට තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අත්තේ කච්ඡානේ පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti ප්‍රතිබාල් හානින විපච්ඡන්ති කියලා. කියන්නේ යම් වෙලාවක උපදි සම්පත්තිය ලැබුවොත් ඒ උපදි සම්පත්තිය ලැබූ කෙනාටත් මේ කර්මයේ විපාකය ලබලා දෙන අවස්ථාවක් නැති වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් උපදි සම්පත්තිය කියලා කියන්නේ තමන් යම් තැනක උත්පත්තිය ලබන බොහොම අනිත් අයට ප්‍රියමනාප ස්වභාවයෙන් යුක්තව. ඒ කියන්නේ රූපයෙන් අනිත් අයට වඩා බොහොම ප්‍රියමනාප ස්වභාවයෙන් තමන් යම් තැනක උත්පත්තිය ලබනවා. ඒක උදාහරණයක් හැටියට පැහැදිලි කළොත් ඔන්න යම්කිසි දුප්පත්ම නිවසක කියන්නේ බොහෝම දුක්ඛිත ඊටමත් අපහසුවෙන් ජීවත් වෙන දුප්පත් නිවසක දරුවෙක් උපදිනවා බොහෝම ලස්සන දරුවෙක්. එතකොට මේ කෙනා දැන් රූප ස්වභාවය නිසාම දැන් මෙයා දුප්පත් නිවසක පරිසරයක් ආශ්‍රය කරගෙන ඉපදිච්ච නිසා මෙයාට ආහාර පාන ලැබීම අතින් ඒ වගේම ඊළඟට තවත් නොඑක් ආකාරයේ දැන් දුප්පත්කම නිසා කොයිතරම් පීඩා ලැබෙනවද ජීවිතවලට. එතකොට අන්න ඒ වගේ පීඩාවල් වලට ලැබීමට සුදුස්සෙක් බවට පත් වෙනවා මේ කෙනෙක් කරන කර්මයන්ට අනුරූපීව. එතකොට අපි කියන්නේ සසරේ හිතන්න අපි යම් වෙලාවක අනිත් අයට දන් දීලා නැත්නම් ඒ වගේම දැන් හැම කුසලයකින්ම ඒවාට අනුරූපී වන විපාකයන් තියෙනවා. දැන් අපි ආහාර පාන ලැබෙන්න ආහාර පාන දෙන්න ඕන. ඒ වගේම දැන් බුද්ධිය ලැබෙන්න වෙන කොටයුත්තක් වෙන නිරෝගී භාවය ලැබෙන්න වෙනම කුසල් තියෙන පරිවාර සම්පත්තිය ලැබෙන්න ඊළඟට අන් ওই විදිහේ නොඑක ආකාරයේ එක එක අවස්ථාවන් ලැබෙන්න ඒවාට අනුරූපී වන කුසල ධර්මයන් සිදු කළ යුතු වෙනවා. ඒතර ඒ කුසල් ඇත්තේම නැත්නම් නමුත් තමන් කරපු දැන් ප්‍රතිසන්ද විපාකයක් එක්ක අපි ප්‍රතිසන්දිය ලබනකොට තමන් කරපු කුසලයක විපාකයක් හැටියට අපි දුප්පත් තැනක උත්පත්තිය ලැබුවොත් උපදි සම්පත්තිය ලැබෙනවා. ඒ උපදි සම්පත්තිය ලැබුව නිසා දැන් මෙයා දැරියක් නම් දේනියක් නම් යම් වෙලාවක මේ කෙනා කුඩා කාලයේ තුලත් දැන් රූප ස්වභාවයෙන් ඉහළ කෙනෙක්ට ඕන කෙනෙක් සලකනවානේ. බොහෝ විට සලකනවානේ. ඒ කියන්නේ දැන් ඒ කෙනාට විපතක් වෙන්න ඉඩක් තියෙන්නේ නැහනේ. කියන්නේ ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙතක් හේතක් හරි දෙන්නේ ඒ ඒ ස්වභාවයේ සිත නැමෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න දැන් අපි ඔන්න දැන් කුඩා දරුවෝ ගත්තාම ඔක්කොම කුඩා දරුවෝනේ. නමුත් ඒ අතර අපි හිතමු දැන් ලස්සන අවලස්සන කියන එක සාපේක්ෂ දෙයක්. ඒක අපි තමයි තීරණය එක එක්කනාගේ ස්වરૂපය anu නමුත් අපි සම්මුතියෙන් පනව ගන්නෝනේ මෙයා ලස්සනයි මෙයා කැතයි කියලා. නමුත් ඒක ඒක ලැබෙන්නත් කර්මයේ එක දැන් අර ඒක තමයි තිරෝකුඩ්ඩ ගොඩක් වෙලාවට පෙන්වලා දෙන්නේ සූත්‍රයේදී. එතනදී පෙන්වා දෙන්නේ අර සුවන්නතා සුස්සුරතා සසංඨාන ස්වરૂපතා ආදිපච්ච පරිවාරෝ සබ්බමේතේන ලබ්බති කියලා නිදික්ඛණ්ඩ සූත්‍රයේදී පෙන්වා දෙනවා මේ දන් දීමෙන් ලැබෙන දේවල් හැටියට කියනවා අර සුවන්නතා සුස්සුරතා කියන මනවින් යහපත් වූ ශරීර, සංඨාන ඇති ශරීර රූප ස්වභාවයෙන් ඉහළ ශරීර කියන මේ සියල්ලක්ම ලැබෙනවා කියලා මේ දන් දීම තුළ. එතකොට ඒකත් කර්මයේ එක ස්වභාවයක්. ඉතින් එතකොට දැන් ඒ දරුවෝ ඉන්නකොට අපේ දැන් සාමාන්‍ය ලෝකයේ තුල දැන් තමන් ගොඩක් වෙලාවට වැඩිපුර ප්‍රිය කරන්නේ දැන් කෙනෙක් දරුවෙක් වඩාගෙන එනකොට එතකොට තමන් වැඩිපුර අවධානය යොමු කරන ලස්සන දරුවෙක් හිටියොත් ඒ කෙනාට අවධානය යොමු කරනවා නේද? යාව අල්ලනවා ඊට පස්සේ ඔළුව අත ගන්නවා විමසන යම්මත් එක්ක කතා කරනවා ඊට පස්සේ දැන් මොකටද ආවේ යාට උදව්වක් ඕනද නොඑක් දේවල් අපි සාකච්ඡා කරනවා යත් එක්ක උපකාර කරන්න කැමති ඒකේ ස්වභාවයේ උපත සම්පත්තියේ ස්වභාවය නමුත් ඒ වගේම ඒ වයසේම කුඩා දරුවෙක් කියන නමුත් අරතරන් ප්‍රේමනාප නැහැ හිතන්න ප්‍රියමනාප නැ විරූපී. නමුත් ඔය ඇත්තෝ අර දරුවට කරන සැලකිල්ල දක්වනවාද ගොඩක් වෙලාවට. එහෙම දැන් ඔය ඇත්ත එහෙම නෙවෙන්න පුළුවන්. නමුත් බොහෝ සමාජ සම්මත යනු එහෙම වෙන්නේ නෑ නේද? ගොඩක් වෙලාවට සමහරට විරූපී දරුවව අපේ දකින්නත් සමහරට බලන එකපාර බලන අනිත් පැත්ත බලා ගන්න සමහරලාවටනේ. ඊට පස්සේ අම්මත් එක්ක කතා කරන්නෙත් නෑ. ඒ දරුවට කවරක්ද අවශ්‍ය කරන්නේ? මොනවද යාට උමනා? එහෙම විමසන්න යන්නෙත් නෑ ගොඩක් වෙලාවට. එතකොට අන්න ඒ නිසා තමයි උපදෙස් එතකොට අන්න අකුසල් විපාක දෙනවා. ඒ කියන්නේ යාව නොසලකා හරිනවා. ඊට පස්සේ යාට උපකාර කරන්න පිරිස් අඩු වෙනවා. ඒතර අන්න උපති සම්පත්තිය නැති වුනහම කර්මයන්ට විපාක දෙන අවස්ථා සැලසෙනවා. නමුත් යමෙක් උපති සම්පත්තියෙන් යුක්තයි නම් එයා දුප්පත් තැනක ඉපදුනත් එයාට අර දුක් විඳින්න හේතු වෙන දේවල් උදා වෙන්නේ නැහැ. අන්නේ උපති සම්පත්තියේ බලය නිසා කර්ම විපාක අකුසල් කර්ම විපාක ලැබෙන්න අවස්ථාවක් නැහැ. එයාට උපති සම්පත්තිය නිසා කුසලයක්ම ලැබෙන. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් දියුණුවටපත් වෙනවා. ඊට පස්සේ එයා හිතන්නේ දැන් අර අශෝකමාලා වගේ අයනේ. එතකොට අර රජ කෙනෙක්ගේ බිනිදක් බවටපත් වෙන්න පවා එයාට අවස්ථාවක් ලැබුණු දුප්පත් තැනක ඉඳලත් එයාගේ තිබුණු රූප ස්වභාව හේතු කරගෙන. උතරන් මේ විදිහේ අර බොහෝ අනිත් අයගේ ගෞරවයට සැලකිල්ලට භාජනය වෙන්න පවා එයාගේ උපදි සම්පatti උරුම වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට කොයිතරම් අකුසල් පළ දෙන්න තිබුණත් මතුවලා එන්නේ නෑ මොකද ඒකට සුදුසු අවස්ථාවක් නැති නිසා අන්න කියන අපි තුල කොච්චර අකුසල් කර්ම තිබුණත් අන්න අපි උපදි සම්පත්තිය ලැබුවා නම් ඒකට බොහෝ අකුසල් වැළකෙනවා. අන්න ඒක තමයි කියන්නේ අර අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti ප්‍රතිබාල් හානින විපච්ඡන්ති කියලා අකුසල් වලට ඉඩක් නෑ උපදි සම්පත්තිය නිසා. ඒතර උනත් අපි තවත් බොහෝ අකුසල් රැස් කරලා තියෙන. නමුත් අපි කාල සම්පත්තිය ලබනවා. කාල සම්පත්තිය කියලා කියන්නේ කිසිම ආකාරයක ඒ කියන්නේ දැන් ධාර්මික රජවරු ඉන්න කාලයක් තුළ ව්‍යසන විපatti රෝග පීඩාදිය නැති කාලයක් තුළ උත්පත්ති ලැබනවා. අන්න එවන් කාලයක් තුළ අපි උත්පත්ති ලැබුවොත් අපේ අකුසල් වලට විපාක දෙන්න එතනදී අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ හේතුව තමයි කාල සම්පත්තියේදී ආහාරයෙන් පානයෙන් දුෂ්කරතා ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කාලේ රෝග පීඩා ආදී බහුල නැත්නම් ඒවත් වැළඳෙන්න හේතුවක් ඇති වෙන්නේ නැහැ. ධාර්මික රජවරු ඉන්නව නම් යුද්ධ කෝලහල ඇති වෙන්නේ ඒවට මැදි වෙන්නේ අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අකුසල් විපාක දෙන්නත් එතන අවස්ථාවක් නැති නිසා කාල සම්පත්තියනොත් අපේ අකුසල් වළක්වනවා. ඊළඟට කියනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පatti පතිවාල්හානේන විපච්ඡanti අන්න ප්‍රයෝග සම්පත්තිය තියෙනවා නම් එතකොටත් අකුසල් ඵල දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ එයා කුසල් රැස් කරමින් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා නම් එන බුද්ධිමත්ව සමාජයේ ස්වභාවයන් තේරුම් අරගෙන කුසල් අකුසල් ගැන මනවින් තේරුම් අරගෙන කුසල් උපදවා ගනිමින් ප්‍රඥාවන්ත විදිහට සිල්වත් ජීවිතයක් ගෙවනවා නම් අන්න එයාටත් අකුසල් තිබුණට ඵල දෙන්න ඉදිරිපත් වෙන්න එතන අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ ඒක මෙහෙම හිතන්න දැන් ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ මෙතන නුවණින් යුක්තව කටයුතු කිරීමට. ඒතර හිතන්න දැන් ඔන්න මේ හිතන්න දැන් හිතන්න දැන් මම ඔන්න මහාන වෙලා ඉන්නේ. දැන් අපි ජී උදාහරණ ගමු දැන් මහාන වෙලා ඉන්න නිසා දැන් ගොඩක් වෙලාවට ඔන්න මං තියනවා යම් කෙනෙක්ගෙන් බැනුම් අහන්න අකුසල් රැස් කරලා අකුසලයක් කරලා තියෙනවා. අනිත් අයට පෙර ජීවිතවල බැනලා. හොඳටම බැනලා. කියන්නේ අනිත් අයට පරිභව කරලා. තියනවා කියලා හිතන සසරේදී. නමුත් දැන් මේ ජීවිතේ පැවිදි වෙච්ච නිසා දැන් ප්‍රයෝග සම්පත්තියනේ තියෙන්නේ මේ. නුවණින් යුක්තව කටයුතු කරනවා. නමුත් ඒ ප්‍රයෝග සම්පත්තිය නිසා එහෙම කෙනෙක් එකපාරට ඉදිරිපත් වෙනවද බනින්න? උදා වෙන්නේ නැහැ අවස්ථාවේ යන්න ප්‍රයෝග සම්පත්තියෙන් ඒක වැළකීලා. ඊට පස්සේ ඔන්න හිතන්න මේ කියන්නේ සුළුසුළු අකුසල් ගැන කියන්නේ ප්‍රබල ඒවා නෙමෙයි ප්‍රබල ඒවා වළක්වන්න බෑ. නමුත් හිතන්නේ ඒ වගේ මම පෙර ජීවිතවල දන් දීලා නැහැ. දන් දීලා නැති නිසා දැන් ඒකින් ආහාර පාන හිඟ වෙන්න ඕන. නමුත් දැන් පැවිදි වෙලා ඉන්නවා. නමුත් පැවිදි වෙලා ඉන්න නිසා එහෙම බඩගින්න හිටවන් අකුසල් තියනවාද? අකුසල් තිබුණත් ඵල දෙන්න ඉදිරිපත් වෙනවද නැහැ. ඇයි? අනිත් අය ඒ දාන ආදී දේවල් පූජා කරන නිසා. හිතන්නේ පෙර ජීවිතවල වස්ත්‍ර පූජා කරලා නැහැ. ඒ නිසා දුර්වර්ණ විදිහට වස්ත්‍ර වලින් හිඟ අවස්ථාවක් එළඹෙනවා කියලා හිතන්නේ ඒ වගේ විපාකයක්. නමුත් දැන් ප්‍රයෝග සම්පත්තිය නිසා ඒකට ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ ආකාරයෙන් යමෙක් නුවණින් කටයුතු කරනවා නම් සිල්වත් වෙනවා නම් ප්‍රඥාවන්තයි නම් නුවණින් යුක්තව කටයුතු කරනවා නම් අන්න එයාගේ ජීවිතයේ කොච්චර අකුසල් තිබුණත් ඒවා මතුවලා විපාක දෙන අවස්ථාවක් එතන සැලසෙන්නේ නැහැ. ඔන්න ඒතර කාරණා හතරක් පැහැදිලි කරා අකුසල් වලක්වන. ඊළඟට කියනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්තින් ආගම්ම විපච්ඡanti. අනි ඉස්සෙල්ලා කියවා ගති සම්පත්තිය නිසා අකුසල් විපාක දෙන්න බැරිව නැවතිලා තිබුණා. ඒ කියන්නේ දැන් ඔය ඇත්තු manuss ලෝකයේ තුල ගති සම්පත්තිය ලැබලා ඉන්න නිසා මෙතෙක් කාලයක් විපාක දෙන්න අකුසල් මතුවලා ආවේ නැහැ. විපාක දිය යුතු අකුසල්. නමුත් හිතන්න දැන් තමන් යම්කිසි කර්මයක් හේතු කරගෙන ගති විපත්තිය ලබනවා. ඒ කියන්නේ දුගති ලෝකයක් තුල උපදිනවා. ඒක තිරසන් ලෝකයක් තුල, പ്രേත ලෝකයක් තුල, නිරේ ආදී දුගති ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබනවා. ඒකට කියනවා ගති විපත්තිය කියලා. දැන් මොකද වෙන්නේ? අන්න මෙතෙක් කාලයක් විපාක දෙන්න බැරිව තිබිච්ච අකුසල් වලට දැන් විපාක දෙන්න අවස්ථාවක් තියෙනවා. හිතන්න කෙනෙක් තිරසන් ලෝකෙ ඉපදුනා කියලා. പ്രേත ලෝකෙ ඉපදුනා කියලා අන්න දැන් මනුස්ස ලෝකෙ ඉන්නකොට විපාක දෙන්න බැරිව තිබෙච්ච අකුසල් දැන් ගති විපත්තිය ලැබුවට පස්සේ දැන් අන්න මතුවෙලා විපාක දෙන්න කුඩා අකුසලයට පව අවස්ථාවක් සැලසෙනවා. ඒ නිසා දැන් තිරසන් ලෝකේ අකුසල් විපාක දෙන්න හොඳම තැනක් නේ. දැන් කොවිතරම් විපාක ලැබෙනවද? निराහාරව ඉන්න සිද්ධ වෙනවා. රෝගී බවට පත්වලා ඉන්න දිනවා. අනිත් අයගෙන් පහර කෑම වලට ලක් වෙනවා. කොවිතරම් විපාක ලැබෙනවද? ඝාතනය කරනවා. මරනවා. අන්න ওই විදිහේ බොහෝ අකුසල් කුඩා අකුසලයේ පවා පල දෙන්න පටන් ගන්නවා. තිරිසන් ලෝකයේ තුල. ඒ කියන්නේ ගත විපත්තිය. නිරේපුදුනාට පස්සේ චූටි අකුසලයට පවා විපාක දෙන්න මතුවෙනවා. പ്രേත ලෝකයන් තුල දැන් මනුස්ස ලෝකයේ තුල निराහාරව ඉන්න තිබෙච්ච අකුසලයට විපාක දෙන අවස්ථාවක් ලැබුණේ නමුත් പ്രേත ලෝකෙ පුදුනාට පස්සේ දැන් പ്രേත ලෝකේ කන්න බොන්න දෙන කවුරුවක්වත් නැහැනේ. ඒ වගේ අර පිනෙන්ම ලැබෙන්නට ඕන. දැන් പ്രേත ලෝකයේ තුල එහෙමයි තියෙන්නේ. පිනෙන්ම ලැබෙන්නට ඕන. නැත්නම් ආහාරයට ලැබෙන අර කෙල, සෙම්, සොටු, සැරව ඕව තමයි ලැබෙන්නේ. සමහරට ඒව ලැබෙන්නෙත් නෑ. දැන් අර අහලා ඇති එක දිනක් එක තෙරුන් වහන්සේ නමක් මේ පින්ඩපාතේ වැඩම කරවලා ගඟක් අයින ඉඳගෙන ඒ දානේ වළඳන්න ලෑස්ති වෙනකොට එක പ്രേතියක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි මට මේ වතුර ටිකක් දෙන්න කියලා. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේ විමසුවා මේ තරම් මේ ගංගාවක් ළඟ ඉඳගෙන තී කුමකටද මගෙන් පැන්නිල්ලන් අරගෙන බොන්න කියලා කිව්වා. ඊට පස්සේ පැහැදිලි කළා ස්වාමීනි නමුත් මම මේ වතුර බොන්න එන්න කියලා මේ සූදානම් වෙනකොට මේ කියන්නේ පානීය කරන්න හදනකොට මේ සීලුම ජලය ලේ බවටපත් වෙනවා කියලා කියනවා. ඒ නිසා බොන්න බෑ කියලා කියන. ඊට පස්සේ තී කරපු අකුසලයේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ කියන පෙර ජීවිතේදී මං මගේ පුතා බොහෝම පින් දහම් කරන කෙනෙක්, දාන ආදී පුණ්‍ය ධර්මයන් සිදු කරන කෙනෙක්. ඉතින් මං වස්තුවට ලෝභ වෙලා බැන්නා කියලා කියන නුඹට මේ දෙන වස්තු ඔක්කොම පරලොවදී ලේ බවටපත් වේවා කියලා අපහාස කරා කියලා කියනවා. අන්න ඒකේ විපාකය නිසා දැන් මට ඒකේ විපාකය ලැබෙනවා කියලා කියන. ඒතර ඒකෙන්ම තේරෙනවා ඒ ලෝකවල තුල අපි හිතන ආකාරයේ පසුබිමක් නෙවෙයි තියෙන්නේ. ආහාර පාන තිබුණට ඒවා අපිට විශේෂ වෙන්නේ නැහැ. ඒතර අන්න ඒ නිසා අපි ඒක නිසානේ අර පින් දෙන්න කියලා කියන්නේ. මිය ගිය අයට. ඒතර ඒ ඔක්කොටමත් පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර අන්න ওই විදිහට අර manuss ලෝකයේ තුල ඒ වගේ දෙයක් ලැබෙන්නේ නැහනේ. දැන් නිකම් පාරේ ගියා කැම ටිකක් කිල්ලුවට නොදෙන කෙනෙක් නැහැ නේ manuss ලෝකයේ තුල කොහොම හරි එක වේලක් හරි කාලේ ඉන්න පුළුවන්. නමුත් പ്രേත ලෝකවල තුල එහෙම බෑ. එතකොට අන්න කුඩා අකුසලයට පවා විපාක දෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ ලෝකවල තුල අවුරුද්දක් දෙකක් නෙවෙයි. අවුරුදු කෝටි ගණන් සමහර ලාවට निराහාරව ඉන්නවා. පිපාසයෙන් ඉන්නවා. ඒ කියන්නේ අර කුඩා අකුසලයටත් අන්න විපාක දෙන්න අවස්ථාවක් එළඹෙනවා. අන්න ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ අර ගත විපත්තිය ලැබුවට පස්සේ යන්න මෙතෙක් කාලයක් විපාක දෙන්න බැරිව තිබෙච්ච අකුසල් විපාක දෙනවා. අන්න ওই විදිහටම තමයි උපදි විපත්තිය ලැබුවාම. උපදි විපත්තිය කියලා කියන්නේ විරූපීව ඉපදුනොත්. අන්න විරූපීව ඉපදුනොත් එතකොටත් අකුසල් විපාක දෙන්න එළඹෙනවා. අනිත් අයගෙන් දෝෂාරෝපණයටපත් වෙනවා. අනිත් අයගෙන් රැකවරණයක් නැතව යනවා නොසලකා හැරීම වලට බඳුන් වෙනවා පිළිගැනීමට ලක් නොවන ওই විදිහට නොඑක් ආකාරයේ උපදී විපත්තිය ලැබුවාම අකුසල් පළ දෙනවා ඊළඟට කාල විපත්තියේදීත් එහෙමයි කාල විපත්තිය කියලා කියන්නේ අධාර්මික රජවරු රට පාලනය කරන ඒ වගේම නොඑක් විපත්තීන් බහුලව පවතින කාලයන් තුල ඉපදුනොත් අන්න එවන් අවස්ථාවන් තුලත් මේ වගේ විපාක ලැබෙනවා ඊළඟට අනුවණින් කෙනෙක් ජීවිතය ගත කරනවා නම් නොඑක ආකාරයේ අකුසල් වර්ධනය කරනවා නම් සත්තු මරනවා නම් හොරකම් කරනවා නම් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් බොරු කේලම් කියනවා නම් අන්න එයාටත් අකුසල් විපාක දෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ කියන්නේ දැන් එයා සමහර නොකල අකුසල් වලට පවා කියන්නේ නොකල කටයුතු වලට පවා වැඩිකාරියෝ බවට පත් වෙනවා. කියන්නේ අකුසල් විපාක දෙන අවස්ථාවක් එයා තුල තියෙන. ඒ කියන්නේ හිතන්න ඔන්න යම් කිසි කෙනෙක් සමාජය තුල ප්‍රසිද්ධ වෙලා ඉන්නවා සොරෙක් කියලා. හිතන් හොරකම් කරනවා කියලා ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. එයාගේ චර්යා රටාවට අනුරූපීව. නමුත් ඔන්න දවසක යා යම් තැනක සිදුවෙච්ච සොරකමක් හේතු කරගෙන ඒ මිනිස්යාව අල්ලගන්නව සොරෙක් හැටියට. ඒ අසලින් ගමන් කරපු නිසා හරි ඒ අසල වාසය කරපු නිසා හරි එයාව අල්ලගන්නවා. නමුත් එයාව අල්ලගත්තට පස්සේ හිතන්නේ මනුත් ඒ මිනිස්සයා වෙන හොරකම් කරාට ඒ සොරකම කරලා නමුත් මෙයාගේ අර මේ නියම ආකාරය කියන්නේ පැවැත්මක් නැති නිසා මෙයා සොරෙක් කියන සම්මතය තියෙන නිසා අනිත් අය පවා කියන මෙයා සොරෙක්. එනිසා අනිත් අයගේ පවා එයාට රැකවරණයක් ලැබෙන්නේ එයාට ලැබෙන්නේම පීඩාන්න අර නොකල දෙයට පවා අවස්ථාවක් සැලසෙනවා. හේතුව තමයි එයාට ඒ අවස්ථාවේදී අකුසලයක් මතුවලා එන්න ඉඩ තියෙන විපාක දෙන්නේ. ඒක අර හොඳටම පැහැදිලි අවස්ථාවක් දැන් මතක ඇතේ. දිනක් එක ස්වාමීන් වහන්සේ නමක් උදෑසන කාලය තුල මේ පිඬුසිඟා වඩින අතරතුර එක මාර්ගයක ගමන් කරනවා. එදිනෙම පෙරවරු කාලයේදී සිටු මාලිගයේ බිඳපු සොරෙක් බඩුත් අරගෙන පැනලා දුවන මේ මාර්ගයේමයි යන්නේ. එතකොට ওই ස්වාමීන් වහන්සේ දැන් ජලාශයක් දැකලා ওই ජලාශය අයිනෙන් තමන්ගේ පාත්‍රය එහෙම තියලා ජලයට බැස දියනානය කරනවා. නමුත් අර සොරා දුවගෙන එන ඔය මාර්ගයේම අනිත් රාජපුරුෂයොත් එයා පසුපස එළවෙනවා. එතකොට මේ සොරා බැලුවා පැනලා යන්න විදිහකුත් නැති නිසා අර අරගෙන ගියපු බඩු ටික පාත්‍රයට දාලා හැංගුණා. එතකොට දැන් රාජපුරුෂයෝ පසුපසින් ඇවිල්ලා බලනකොට විමසත් බලනකොට දැක්ක පාත්‍රයේ තියෙන ගිහින් බැලුවේ ඒකේ හොරකම් කරපු බඩු ටිකක් තියෙනවා. වටපිට බලනකොට දැක්ක මේ කෙනෙක් නානවා. එතකොට දැන් මෙයානේ සැක කරන්නේ එතකොට. ඒතර මෙයාව ඇදගෙන ආවා. ඇදගෙන ඇවිල්ලා ගුටි බැට දීලා රජතුමාට ඉදිරිපත් කරාට පස්සේ රජතුමා අනකලා උල තියා මරන්න. ඊට පස්සේ උල තිබ්බා. ඊට පස්සේ දැන් මෙයා උල උඩ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේක දැකලා මෙතන මෙම ස්ථානයට වැඩම කරවලා අනේ අවස්ථාවේදී පැහැදිලි කරලා දුන්න මෙය වෙන කාගේවත් වරදක් නෙවෙයි මේ නුඹේම වරද කියලා ඊට පස්සේ ඒ වරද කියලා නුඹ සසරේ තවත් හිටියොත් මේ විදිහේ දේවල් වෙනවා කියලා අන්න විදර්ශනා වැඩෙන ආකාරයට ධර්ම දේශනාවක් කළා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඔළුව උඩදීම රහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පෑවා. ඒතර එදා එතන කර්මයක් විපාක දෙන්නට එළඹුණේ කියන පෙර ජීවිතයේදී දෙමව්පියන් එපා කියද්දී අර මැස්සෙක් අරගෙන කියන තුඩක් අරගෙන මැස්සට උල තිබ්බා කියලා කියන කුඩා දරුවෙක් හැටියට ඉන්න කාලේ. එතරම් අපි කුඩා අකුසල් කියලා බැහැර කළාට අන්න ඒ අකුසලයේ කවදා හරි විපාක දෙන අවස්ථාවක් එළමෙනවා. ඒ අවස්ථාව එළමෙච්ච ගම විපාක දෙනවා. අන්න ඔය ආකාරයෙන් අපි යම් වෙලාවක අකුසල් රැස් කරන අපේ දැන් එතන ඒ ස්වාමින් වහන්සේට අර එදා යයි අකුසල රැස් කරේ නෑ. හොරකම කළේ නෑ. නමුත් එතනට සම්බන්ධ විය හැකි අකුසලයක් තිබෙච්ච නිසා විපාක දෙන්න ඉදිරිපත් වුණා. අන්න ඒ වගේ අරයාගේ අර චර්යා රටාවේ යම්කිසි හානිදායක තත්ත්වයක් තිබුණොත් අන්න සොරෙක් කියලා ප්‍රචලිතව තිබුණොත් එයාට රැකවරණයක් නැහැ අනිත් අයගෙන් පවා යාට හානියක්මයි සිදුවෙන්නේ නිසා අර වැරදි චර්යාවෙන් ප්‍රයෝග විපත්තිය නිසාත් සොරකමකට හෝ වෙනත් ඕනෑම දෙයකට එයාව අහු වෙන්න ඉඩ තියෙන ඒ නිසා ඒ අකුසල් විපාක දෙන්න යත් අවස්ථාවක් බවට පත් වෙනවා. අනේ අකුසල පක්ෂය මේ විදිහට ආකාර 8කින් විපාක දෙනවා. කුසල පක්ෂයත් ওই වගේමයි. ඒක මම දිගට විස්තර කරන්න දැන් අර ගති සම්පatti ගති විපත්ති කියන ආකාරයෙන්මයි කුසලයක් විපාක දෙන්නේ. අපි ගොඩාක් කුසල් කරලා තිබුණත් ගති විපත්තියේදී ඒවට විපාක දෙන්න අවස්ථාවක් නැහැ. කියන්නේ හිතන්න අද ගොඩාක් හොඳට දන් දීලා සිල් ආරක්ෂා කරලා නොයෙක් කුසල් කරලා තිබුණට යම් කිසි අකුසලයක් නිසා නිරේ ඉපදුනොත් මේ ඔක්කොම එතනදී විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එතනදී අකුසල් විපාක දෙන්නේ. අර කරපු දානේවත් රැකපු සීලේවත් විපාකයක් එතෙන්ට එළඹෙන්නේ නැහැ. අනේ නිසා අපි රැස් කරපු කුසලයේ පවා ගති විපත්තියේදී විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම උපදි විපත්තියේදී, කාල විපත්තියේදී, ප්‍රයෝග විපත්තියේදී කුසලයට විපාක දෙන්න ඉඩක් නැහැ. නමුත් ගති සම්පත්තියේදී, ඊළඟට උපදි සම්පත්තියේදී, කාල සම්පත්තියේදී, ප්‍රයෝග සම්පත්තියේදී කුසලයට විපාකයක් තියෙනවා නම් ඒක උපරිම ආයුරින් විපාක දෙන්නට එළඹෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ ආකාර 16කින් මේ සත්වයාට කුසල් අකුසල් ඵල දෙනවා කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි නුවණින් කල්පනා කරන්න. දැන් මේ විපාක සිත් කියලා කියනකොට දැන් මේ සිතක්නේ පහළ වෙන්නේ. විපාක කියලා කියන්නේ මේ සිතක් පහළ වෙන්නේ. ඒ සිත අනුරූපීව තමයි අපි ඒ වින්දනය කරනවා කියන අර්ථයෙන් තමයි අපි මේ දුක් අනුභව කරන්නේ. ඉතින් ඒ නිසා නුවණින් කල්පනා කරන්නට ඕන. දැන් ඒ විපාක සිත්වලට දැන් අපි සසරේදී අනේක අප්‍රමාණ කුසල් අකුසල් රැස් කරලා තියෙනවා. ඒ නිසා නුදුරු කාලයේදී ඒවාට අවස්ථාව එළඹුණු විගසින්ම ඒ වගේ විපාක අපිට එළඹෙනවා. ඉතින් ඒ නිසායි මේ සත්වයා අපි හිතුවට දුකින් තොරවයි වාසය කරන්න කියලා. දුකින් තොරව නෙමෙයි වාසය කරන්නේ. දැන් තථාගතයන් වහන්සේට මේ සීළු ලෝකයා කෙරෙහි අනුකම්පාවක් තියෙන නිසා. දැන් සැප විඳින කෙනා කෙරෙහිත් දුක් විඳින කෙනා කෙරෙහිත් එක හා සමාන මෛත්‍රියක් කරුණාවක් තියෙන ඒ හේතු කරගෙන. දැන් ඔය ඇත්තන්ට දිව්‍ය ලෝකයේ දෙවිවරු ගැන හිතනකොට දුක හිතෙනවද? ඒ සත්වයාට අනුකම්පා කරන්න ඕන කියලා හිතෙනවද? නැහැනේ. ඇයි ඔය ඇත්තු හිතන්නේ ඒ ඇත්ත සැපයක් විඳින්න කියලා. නමුත් ඒ සැපේ එතනේ ගති සම්පත්තිය නිසා නමුත් ඒ සත්වයා තුල පවා දැන් සෝවාන් වෙලා නැත්නම් තව කල්ප කෝටි වාරයක් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ දුක් විඳින්න කර්ම තියාගෙනයි ඒ සැප විඳින්නේ. අන්න ඒ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉක්මනින්ම නිවන් දකින්න උත්සාහ දරන්න කියලා. මොකද එහෙම නොවුනොත් මේවට විපාක අනිවාර්යයෙන්ම එළඹෙනවාමයි සුදුසු අවස්ථාව සම්මුඛ වුණ විගසින්ම එහි විපාකය ලැබෙනවා. එකෙන් ගැලවෙන්න කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි කල යුත්තේ මේ ජීවිතය තුළ හැකි හැම අවස්ථාවකම මේ කුසල සිත් උපද්දවන්නම උත්සාහයක් දරන එක. ඒකට කියන අපි යෝනිසෝ මනසිකාර්යය කියලා. ඒ යෝනිසෝ මනසිකාර්යය තුලින් තමයි අකුසල් සිත දුරු කරලා කුසලය කෙරෙහිම సంతානෙ පිහිටුවා ගන්න පුළුවන්. ඒතර කුසලයේ ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් කුසලයෙන් සිදුවන දේ තමයි අකුසල් මැඩලීම. ඒතර කුසලයෙන් කෙරෙන්නේම අකුසල් මැඩ පවත්වන එක, අකුසල් දුරු කරන එක. එනිස යම් වෙලාවක කුසල් උපද්දවනවා නම් ඒ තුල තියෙන්නේම අකුසල් යටපත් කිරීමයි. ඒ නිසා අර අයහපත් විපාකයන් නෙවෙයි ඉන්න අනුතුරුව ලැබෙන්නේ යහපත් විපාකයක්මයි. ඉතින් ඒ නිසා අපි මේ විපාක පිළිබඳව මේ තරම් දුරට සාකච්ඡා කරන්නේ අපිට ඉදිරියේදී නැවත මේ විපාක ගැන කතා කරන්න අවස්ථාවක් එළඹෙන්නේ නැහැ. ඒ කියන්නේ විපාක සිත් කියන නාමයෙන්. මොකද ඉදිරියේදී අපිට සම්මුඛ වෙන කුසල් සිත්, ක්‍රියා සිත්. නමුත් නැවත ඉදිරියේදී විපාක සිත් දක්නට ලැබෙන්නේ නැහැ. සබිධර්මාර්ථ සංග්‍රහයේදී සංග්‍රහ ගාතාවක් හැටියට දේශනා කරනවා. කාමේතේ වීසපාකානේ පුඤ්ඤා පුඤ්ඤානි වීසති ඒකාදස ක්‍රියාචේති චතුපඤ්ඤාස සබ්බතා කියලා සංග්‍රහ ගාතාවක් දේශනා කරනවා. එතනදී දේශනා කරන්නේ කාමාතේ වීසපාකානේ. එතන තියෙනවා අකුසල් කියන්නේ විපාක. එතන අකුසල් කුසල් දෙකම විපාකසිත සියල්ල තියෙන 23ක්. එන ඔක්කොම විපාකසෙත් 23ක් තියෙනවා. ඒක කාමේ තේ වීස පාකානේ කියලා කියනවා. අකුසල් කුසල් වශයෙන් ගත්තාම විපාකසෙත් 23ක් තියෙනවා. පුඤ්ඤා පුඤ්ඤානි වීසති. එතන පුඤ්ඤා පුඤ්ඤානි කියලා කියන්නේ පුඤ්ඤ කියලා කියනවා. කුසල් සිත් වලට අපුඤ්ඤ කියලා කියනවා. අකුසල් සිත් වලට. ඒතකොට කුසල් අකුසල් වශයෙන් සිත් තියෙනවා 20ක්. ඒකයි පුඤ්ඤා පුඤ්ඤානි වීසති. ඒකාදස ක්‍රියාචේති. ඒතර ක්‍රියාසිත් තියෙනවා 11ක්. චතුපඤ්ඤාස සබ්බතා මේ විදිහට සිත් සියල්ල 54ක් කියලා කියන. ඒතර සිත් 54න් අපි මේ වෙනකොට සිත් කීයක් සාකච්ඡා කරලා තියනවද? 54ක් කියවනේ අපි සියලුම කාමවචර සිත්. ඒතර 54න් අපි මේ වෙනකොට 46ක් සාකච්ඡා කරලා තියෙනවානේ. ඒ කියන්නේ අකුසල් සිත් 12, අහේතුක සිත් 18 සහ මහා කුසල් සහ විපාක වශයෙන් සිත් 16ක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ අතරින් මේ කාමව දැන් සියලුම සිත් 54ෙම විපාක සිත් තියෙන 23යි. ඒ 23 කොමක්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අ හේතුක සිත් වල තිබුණ විපාක සිත් 15ක් මතක ඇතිනේ. ඒ කියන්නේ කුසල දැන් අ හේතුක කුසල විපාක සිත් 8ක් තිබුණා. අකුසල විපාක සිත් 7ක් තිබුණා. ඒ අනුව අහේතුක සිත්වල විපාක සිත් 15ක් තිබුණා. අපි දැන් කතා කළා මහා විපාක වශයෙන් සිත් 8ක් පිළිබඳව. ඒතකොට මහා විපාක සිත් 8ත් එක්කම සියලුම විපාක සිත් 23ක් තියෙනවා. ඒ නිසා තමයි විපාක සිත් 23යි. ඊළඟට පුඤ්ඤා පුඤ්ඤානි වීසති. කුසල් සහ අකුසල් වශයෙන් සිත් 20ක් තියෙනවා. මේ කාමාවචර සිත් 54 තුල. ඒ කියන්නේ දැන් අකුසල් වශයෙන් අපි සිත් 12ක් සාකච්ඡා කළා. ඊළඟට මහා කුසල් වශයෙන් සිත් 8ක් සාකච්ඡා කළා. එතකොට කුසල් අකුසල් වශයෙන් සිත් ඔක්කොම 20ක් තියෙනවා. ඊට ඒකාදස ක්‍රියාචේති. ඒ වගේම කාමවචර සිත් 54 තුල ක්‍රියාසෙත් 11ක් තියෙනවා. ඒ 11ම කොනවනවද? අපි සිහිපත් කළා අහේතුක සිත්වල ක්‍රියාසිත තුනක් සාකච්ඡා කළා. කියන උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනය, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනය සහ සෝමනස සහගත හසිතු පාදය කියලා සිත් තුනක් සාකච්ඡා කළා. ඒ වගේම ඉදිරියට අපිට තියෙනවා දැන් කතා කරන්න මහා ක්‍රියාසිත 8ක් පිළිබඳව. ඒතර මේ මහා ක්‍රියාසිත 8 ගැන මම ලොකු විස්තරයක් කරන්නේ නැහැ. අපි අර ක්‍රියාසිත සාකච්ඡා කරනකොට මේ පිළිබඳවත් සිහිපත් කළානේ. ඒ කියන්නේ දැන් මෙතන ක්‍රියාසිත කියලා කියන්නේ දැන් රහතන් වහන්සේලාට පහළවන සිත්. කියන්නේ දැන් රහතන් වහන්සේලාත් දැන් රහතන් වහන්සේලාට කුසල් අකුසල් සිත් උපදින්නේ නැහනේ. නමුත් සාමාන්‍ය ලෝකයේ කුසල්යයි සම්මත දේවල් රහතන් වහන්සේලාත් සිදු කරනවා. දැන් රහතන් වහන්සේලාත් ධර්ම ශ්‍රවණය කරනවා. ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම දාන ආදී පුණ්‍ය ධර්මයන් සිද්ධ කරනවා. මල් පහන් පූජා කරනවා. සක්මන් කරන මේ විදිහේ නොඑක ආකාරයේ ක්‍රියාවන් සිදු කරනවා. හිතන්න රහතන් වහන්සේලා ඒ දේවල් සිදු කරනකොට අනිවාර්යයෙන්ම ඥාන සංප්‍රයුක්තවමයි සිදු කරන්නේ. නමුත් හිතන්න රහතන් වහන්සේ නමක් ඒ මොහොතේදී ඇති කරගත්ත කියලා දැන් හිතන්න දානයක් පූජා කරනවා කියලා. එතකොට ඇති වෙන්නේ කවර සිතක්ද? <clears throat> දැන් අපේ දානයක් පූජා කරා නම් උසස්ම කුසල් සිතෙන් නම් ඥාන සංපයුක්ත, ඊතර සෝමනස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත පහළ වෙනවා අපිට. නමුත් රහතන් වහන්සේලාට කුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිතක්. ඒ කියන්නේ ක්‍රියා මාත්‍රයක් පමණයි ඒක. ඒතල කුසල් අකුසල් නැහැ. හේතුව තමයි යම් තැනක කුසල් උපදින්නේ අකුසල් තිබුණොත් පමණයි. කියන්නේ අකුසල් ඇතිවීමේ ස්වභාවයක් යම් තැනක තියෙනවා නම් පමණයි කුසලයක් උපදින්නේ. ඇයි කුසලයේ ස්වභාවය තමයි අකුසලයේ දුරු කිරීම. ඒතර යම් තැනක දුරු කරන්න අකුසලයක් නැත්නම් කුසල්සිත ඉපදීමේ ප්‍රයෝජනයක් තියනවද? කුසල්සිත ඉපදීමේ ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ නිස්කාරණේ සිත් පහළ වෙන්නේ නැහැ. ඒතරන්නේ රහතන් වහන්සේලා තුල දුරු කරන්න අකුසලයක් නැහැ. එහෙනම් දුරු කරන අකුසලයක් නැති නිසා කියන්නේ කොහොමත් අකුසල් සිත් උපදින්නේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නැයි. ඒතර ඒ නිසා ආයෙ දුරු කරන අකුසලයක් නැති නිසා කුසල් සිතක් උපදින්නේ නැහැ. ඒ නිසා ඒක ක්‍රියා මාත්‍රයක් පමණයි නැවත විපාකයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිත්වලට අපි කියනවා ක්‍රියාසිත කියලා. ඒතර ඒ වගේ ක්‍රියාසිත 8ක් තියෙනවා. සෝමනස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික ක්‍රියාසිත සෝමනස සහගත ඥාන සංපයුක්ත සසංඛාරික ක්‍රියාසිත සෝමනස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික ක්‍රියාසිත සෝමනස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික ක්‍රියාසිත ඒ වගේම උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංකාරික ක්‍රියාසිත උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත සසංකාරික ක්‍රියාසිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික ක්‍රියාසිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික ක්‍රියාසිත කියලා ක්‍රියාසිත 8ක් තියෙනවා. ඒතර මේ ක්‍රියාසිත 8න් සෝමනස සහගත සිත් 4ක් තියෙනවා. ඒතර මේ සිත් 4න් අනිකුත් ක්‍රියා කරනවා ඒ වගේම සිනහත් පහල කරනවා. ඒතර රහතන් වහන්සේලා ඇතුළුව ඒ රහතන් වහන්සේලාට පහළ වෙන්නේ මේ ක්‍රියාසිත 8ත් එක්ක අර ක්‍රියාසිත 11ම රහතන් වහන්සේලාට පහළ වෙනවා. මතක ඇතිනේ අපි සාකච්ඡා කළා. නමුත් අපිට පහළ වෙන්නේ ඒ ක්‍රියාසිත 8. එතකොට අපිට පහළ වෙන්නේ එක ක්‍රියාස අපිට පහළ වෙන්නේ ක්‍රියාසිත දෙකක් විතරයි. ඒ මොන ක්‍රියාසිත දෙකද? පංචද්වාරා වජ්ජනය සහ මනෝද්වාරා වජ්ජනය කියන ක්‍රියාසිත පමණයි. ඒතර දැන් Taman දක්ෂ වෙන්නට ඕන පුද්ගලයන්ට අනුරූපීව කොහොමද සිත් පහළ වෙන්නේ කියලා. ඒතර දැන් මම එකක් ගැන කියන අපි ඉදිරියේදී අනිත් කාරණා ගැන සාකච්ඡා කරමු. දැන් රහතන් වහන්සේලා ගත්තාම ඒ රහතන් වහන්සේලාට පහළ වෙන පහළ නොවන සිත් ගැන දැන් දැනගන්නට ඕන. ඒ කියන්නේ දැන් මෙතන තියෙන ඔක්කොම විපාක සිත් 23ක් තියෙනවා. කුසල් අකුසල් සිත් 12 ඔක්කොම 20ක් තියෙනවා. ක්‍රියා සිත් 11ක් තියෙනවා. ඒ අතරින් රහතන් වහන්සේලාට මේ ක්‍රියා සිත් 11ම පහළ වෙනවා. නමුත් මහා කුසල් සිත් 8 මහා විපාක සිත් 8 කියන ඒ සිත් 16 පහළ වෙන්නේ නැහැ. ඒ වගේම අකුසල් සිත් 12න් එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ නමක්නේ. ඒ වගේම අහේතුක සිත් වලින් කුමක්ද පහළ වෙන්නේ? අන අහේතුක සිත් වලින් පහළ දිපංච විඥාණය කියන සිත් දෙක පහළ වෙනවා. නේ දිපංච විඥාණය පහළ වෙනවා. ඒ වගේම මේ සම්පටිච්ඡන සිත් දෙකත් සන්තීරණ සිත් දෙකත් පහළ වෙනවා. එතන සෝමනස් සහගත සන්තීරණෙත් පහළ වෙන උපේක්ෂා සහගත සන්තීරණයත් පහළ වෙනවා. ඊළඟට අනිකුත් ඒ සිත් ටිකත් පහළ වෙනවා. එතකොට ඒකෙන් හොයාගන්න ලේසි. දැන් ක්‍රියාසිත 11ම පහළ වෙනවා. ඊළඟට අහේතුක සිත් වලින් අර විපංච විඥානයයි ඇතුළුව සන්තීරණ සිත් තුනම පහළ වෙනවා. සම්පටිච්ඡන සිත් දෙකත් පහළ වෙනවා. එතකොට ඒ සිත් ටික ඔක්කොම පහළ වෙනවා. ඒතර අන්නේ අනුසාරයෙන් තමන් හොයාගන්න කොහොමද රහතන් වහන්සේලාගේ සිත් පහළ වීම. ඒ වගේම සාමාන්‍ය පෘතජ්ජනයාට සකදාගාමි අනාගාමි අරහත් බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ ආර්යයන් වහන්සේලාට පුද්ගල බෙහෙදෙන් සිත් පහළ වෙන පහළ නොවන ආකාරයන් පිළිබඳවත් දැනගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා දැන් ක්‍රියාසිත හැටියට මේ සිත් අපි භාවිත කළා. ඒ භාවිත කරන්නේම ඒ දේවල් තුල කුසල් හෝ විපාක වශයෙන් සිත් කොටසක් සකස් වෙන්නේ නැහැ. ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. ඉතින් අන්න ඒ නිසා තමයි මට ක්‍රියා කියලා නම දීලා තියෙන්නේ. ඉතින් එතකොට අපි චිත්ත පරමාර්ථය තුල සාකච්ඡා කළා කාමවචර සිත් 54 පිළිබඳවම. එතන මේ කාමවචර සිත් 54 අපි සාකච්ඡා කරනකොට අපිට ඒ අතර අපි දැනගත යුතු කාරණා රාශියක් පිළිබඳවම බොහෝ කාරණා අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන මේ සිත් පිළිබඳව. ඉතින් එතකොට දැන් මේවට අපි කාමාවචර කියලා නම භාවිත කළේම හාම ලෝකයන් තුල බහුල වශයෙන්ම උපදින නිසා තමයි මේවට කාමාවචර සිත් කියලා නාමයේ භාවිත කරගෙන කාම ලෝකවල පහළවන නිසා. ඒක කාම ලෝක කියලා අපි භාවිත කළ ලෝක කීයක් අපි භාවිත කළාද? කාම ලෝක 11ක් භාවිත කළානේ. ඒ කියන්නේ කාම ලෝක 11 කියලා කියන්නේ දැන් මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හයත් එක්ක එතන කාම සුගති භූමි හතක් තියෙනවා. අපාය හතරයි. අන්න ඒවට කියන අපි කාම ලෝක 11 කියලා කියනවා. ඒතර මෙන්න මේ කාම ලෝක 11 තුලම මේ සිත් පහළ වෙනවද සියල්ලම? පහළ වෙන්නේ නැහැ. කවරක් නිසාද? ඒ කියන්නේ දැන් හිතන්න දැන් නිරය තිරිසන් പ്രേත අසුර කියලා ගන්නකොට එතන තියෙන්නේ දුගති භූමිය. එතකොට මේ දුගති භූමිය තුළ අපි අර කතා කරපු ක්‍රියාසිත පහළ වෙන්න හේතුවක් නැහැනේ. කියන්නේ ඒ ඒ ලෝකවල රහතන් වහන්සේලා නැති නිසා. අන්න එහෙමත් කල්පනා කරන්නට. ඒ කියන්නේ මේ කාම ලෝක 11 තුල පහළවන ඒ ලෝකවලට අපි කාමාවචර කියලා. ඒතර කාමාවචර සිත් කියලා කියන්නේ වැඩිපුරම බහුල වශයෙන්ම කාමාවචර ලෝක තුල ඉන්න සත්වයින්ට පහළවන නිසා තමයි මේවට කාමාවචර සිත් කියලා කියන්නේ. නමුත් එහෙම වුණා කියලා මේ තියෙන සිත් ඔක්කොම කාම ලෝක සියල්ලගෙම පහළ වෙන්නේ නැහැ. මොකද හේතුව අර දුගිතු ලෝකයන් තුල මේ අර මහා ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ. මොකද එහි රහතන් වහන්සේලා නැති නිසා. ඉතින් අන්න එහෙමත් කල්පනා කරලා මේ සිත් පිළිබඳව තේරුම් ගන්නට ඕන. එතකොට දැන් අපේ ඉදිරියට අපිට සාකච්ඡා කරන්න තියෙන සිත් ගැන කතා කරන්නට පෙර මේ කාමවචර සිත් ගැන අපි තවත් සංක්ෂිප්ත ආකාරයකින් නමුත් කතා කළ යුතු වෙනවා. හේතුව තමයි දැන් ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න තියෙන්නේ රූපවචර, අරූපවචර සහ ලෝකෝත්තර කියන සිත් පිළිබඳව. නමුත් ඉදිරියේදී සාකච්ඡා කරන සිත් පිළිබඳව අවබෝධ කරගන්න එක පහසු වෙන්නේ නැහැ. ඒ කවරක් නිසාද? ඒ දේවල් Tamanට හැම වෙලාවකම උපදින්නේ නැති නිසා. ඒ ස්වභාවය කවර ආකාරයකින්ද කියන එක පිළිබඳව දැනගන්නට හැකි වෙන්නේ Taman යම් දවසක ඒ සිතක් උපදවා ගත්තට පස්සෙම තමයි. එතකම්ම දැනගන්නට ලැබෙන්නේ අනුමාන වශයෙන්. නමුත් මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරපු මේ ක්‍රියාසිත හැරුණකොට අර ක්‍රියාසිත අට හැරුණකොට අපි අර මහා කුසල්සිත වශයෙන් අකුසල්සිත වශයෙන් අපි සාකච්ඡා කරපසෙත් අපිට ප්‍රත්‍යවක් ප්‍රත්‍යක්ෂයෙන්ම මේ මොහොතේම දැනගන්න පුළුවන් මේ ජීවිතේදීම. ඒ කවරක් නිසාද? අපිට ඒ සිත් নিরතුරුවම පහළවන නිසා. ඒතර දැන් Taman සමත් වෙන්න ඕන Tamanගේ ජීවිතය තුළ ගෙවගෙනකොට මේ ජීවිතේ ඒ ඒ අවස්ථාවන් තුල ආරම්මණයන් සම්මුඛ වෙනකොට නුවණින් විමසා බලන්න මේ මොහොතේ පහළ වුණේ කවර සිතක්ද කියලා. අන්න එතකොට තමයි මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ කෙනාටම තමයි මේ අභිධර්මය කියන එක ප්‍රත්‍යක්ෂයෙන්ම වැටහෙන්නේ. මේක මේ අමුතුම දෙයක් නෙවෙයි. මේ කතා කරන දේ සැබවින්ම පරමාර්ථ වශයෙන් विद्यමානයි කියලා තේරෙන්නේ අන්න එතකොට. දැන් එහෙම සොයන්නේ නැති මේ සිත් පිළිබඳව නිකම්ම උඩින් පල්ලෙන් දන්න දැනගන්න අය තමයි මේ අභිධර්මයේ කියන එක බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා හරි නොඑක ආකාරයෙන් මේක ඉවත් කරන්නට ප්‍රතික්ෂේප කරන්නට උත්සාහයක් දරන්නේ. නමුත් මේ සිත් ගැන දැන් Tamanට තරමක් දුරට අවබෝධයක් තියෙනවානේ. ඒ සිත් ඇතිවන ආකාරයන් පිළිබඳ, එහි ස්වභාවයන් පිළිබඳව, ඒකිනම් අවස්ථාවන්හිදී මේ සිත් පහළ වෙන්නේ. ඒ පිළිබඳව දැනීමක් තියෙනවා. එතකොට සමහර තාම Taman මේ ධර්මයට ආදුනික නිසා ඒ සිත් දැන් සිත කියන එක දකින්න දුෂ්කරයිනේ. අයි බුදුහාඳුරු පෙන්වන්නේ ලහු පරිවත්තං චිත්තං උපමාපින සෝකරා කියලා. අර වහා පරිවර්තනය වෙන පෙරලෙන හිතට උපමාවක්වත් දක්වන්න බෑ කියලා. කනේතරම් ශීඝ්‍රයෙන් පෙරලෙනවා. ඒ නිසා සමහර විට Tamanට සිතක් ඇති වෙලා ගොඩාක් වෙලා ගියාට පස්සේ මතක් වෙන්න පුළුවන් අන්න අර වගේ සිතක් පහළ වුණානේ කියලා. ඒත් කමක් නැහැ. පහුවෙලා හරි. නමුත් Taman මේක ක්‍රමයෙන් හුරු වෙනකොට ආරම්මනේ එල්බෙනකොටම සමහරට මේ මොහොතේම Tamanට අවධානය යොමු කරන්න පුළුවන් මේ පහළ වුණේ අසවල් සිතකයි කියලා කියන්න. දා ඒ වගේම දැන් සිත් පිළිබඳව හොඳින් තත්වාකාරයෙන් දන්න නිසා Taman කුසලයක් කරනකොට දැන් අපි කියවා දැන් කුසලයක් කරනවා නම් අපිට පහළ වෙන්නේ අර කාමවචර මහා කුසල්සිත 8මයි. එතනින් එහා වෙන සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට පුළුවන් ඒ සිත් වලින් වැඩිම වටිනකමක් තියෙන මොන සිතේද කියලා දැනගෙන අන්න ඒ සිත උපදවාගෙන ඒ කටයුත්ත කරන්න. Tamanට පුළුවන් ඒ හැකියාව තියෙනවා. අපි දත් සාකච්ඡා කරේ මලක් පූජා කරනකොට, පහනක් පූජා කරනකොට, ධර්මයක් මනසිකාර කරනකොට, ධර්මයක් ශ්‍රවණය කරනකොට අන්න ඒ හැම අවස්ථාවකදීම ඒ උත්කෘෂ්ඨ කුසල්ම රැස් කර ගන්න අවස්ථාවක් තියෙනවා. අනිත් කාරණාව තමයි ආරම්මණයන්ගේ ස්වභාවයේ මනවින් දන්න නිසා අර අහේතුක සිත් පිළිබඳවත් මනවින් දැනගෙන ඉන්න නිසා අර අනිෂ්ඨාරම්මණයන් සම්මුඛ වෙන මොහොතේදී පවා තමන්ට හැකියාවක් තියෙනවා ඒ තුල අකුසලයක් උපද්දව ගන්නෙ නැතිව කුසලයක් උපද්දව ගන්න. කියන සිත කිලිටි කරගන්න නැතිව ඉන්න. යෝනිසෝමනසිකාර්ය තියෙන හින්දා. ඒතර ඒවා තමන්ට කරන්න පුළුවන් වෙන්නේ මේ සිත් ගැන නිතර නිතර මනසිකාර කරලා බැලුවොත් පමණයි. මොකද හේතුව දැන් සිත දකින්න අපහසු කියලා කියන්නේ මේක ක්‍රියාමාත්‍රයක් වන නිසා. දැන් සිත දැනගත හැකි උපකරණය වන්නේ සිතමයි. දැන් අපිට ඇසෙන් වෙනත් රූප දකින්න පුළුවන්. නමුත් ඒ ඇසින්ම ඒ ඇහැම දකින්න බෑනේ. ඒ වගේම පිහියකින් අපිට වෙන දෙයක් කපන්න පුළුවන්. නමුත් ඒ පිහියෙන් ඒ පිහියම කපන්න බෑ. අන්න ඒ වගේ සිතෙන් අපේ යම් වෙලාවක දැනගන්නවා නම් ඒ සිත දිහා බලන්න තියෙන්නේ සිතෙන්මයි. එතකොට සිතක් පහළ වෙලා අනිත් සිත පහළ වෙනකොට පැවතිච්ච සිත නිරුද්ධ වෙනවා. නේ පැහැදිලිද? එතකොට අන්න ඒ නිසා තමයි මේ සිත දකින්න එක දුෂ්කරයි කියලා කියන්නේ. මේ සිතේ ස්වභාවය අවබෝධ කරගන්න දුෂ්කරයි. දැන් විඥානය කියන උපමා කරේ මායාවකටනේ. දැන් මායෝපමංච විඥානං කියලා දේශනා කරේ. විඥාණයටමයි සිත කියලා කියන්නේ. ඒ විඥාණයම තමයි අපි අර චක්කු විඥානාදී වශයෙන් ඒ ආරම්මන ඉන්ද්‍රියන්ට අනුරූපීව සාකච්ඡා කළානේ. ඒ කියන්නේ දැන් ඇසින් රූපයක් දකිනකොට ඒ තුල පහළ වෙන සිතට අපි නාමයක් භාවිත කළා චක්කු විඥානය කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ගේ මූලිකත්වය අරගෙන ඒ නාමයෙන් අපි කතා කළා. චක්කු විඥාන කියලා. ඒත් සිත ගැනමයි කතා කළේ. ඒ වගේම කනෙන් ශබ්දයක් අහනකොට ඒ විලේ පහළ වෙච්ච සිතට ඇසීමේ කෘත්‍ය සිදු කරන ඒ සිත අපි ඒ සිත නම් කළා සෝත විඥානය කියලා. ඒ ඉන්ද්‍රියන් අනුසාරයෙන්. නමුත් ඒ චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් භාවිත කළේ සිතටමයි. ඒ සිත පහළ වුණේ කවර ඉන්ද්‍රියක් ආශ්‍රයෙන්ද කියන එක පැහැදිලි කිරීම පිණිසයි ඒ සිතට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ වශයෙන් අපි නාමයන් ඒ තුලට අන්වර්ථ වශයෙන් භාවිත කරලා තියෙන්නේ. නමුත් පරමාර්ථ වශයෙන් පහළ වුණේ සිතක්ම පමණයි. ඒතර දැකීමේ කෘත්‍ය සිදු කරමින් පහළ වුණු සිත තමයි චක්කු විඤ්ඤාණ සිත. ඊළඟට අර ඇසීමේ කෘත්‍ය සිදු කරමින් පහළ වුණු සිත තමයි සෝත විඥාන සිත. අන්න ඔය ආදී වශයෙන් කෘත්‍ය වශයෙන් උත් අපේ සිත් පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් අන්න ඒ නිසා Tamanට නුවණින් సంతානය ගැන අවධානයෙන් යුක්තව ගත කළොත් අන්න ඒ ඒ මොහොත තුල හටගෙන නිරුද්ධ වෙලා යන සියලු සිත් දකින්න බෑ. නමුත් යම් තරමකින් ඒ සිත කවරක්ද කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඒකෙන් ලැබෙන අනිත් කටයුත්ත තමයි Tamanට කෝප නොවී ඉන්න පුළුවන්. ප්‍රබල දේ තමයි. ඒ කියන්නේ ඇයි ආරම්මන යථා තත්ත්වය දන්නවනේ. ඒ Tamanට ආරම්මනයක් සම්මුඛ වෙනකොටම ඊළඟට හිතන්න අප්‍රිය ආරම්මණයක් එළඹෙනකොටම Taman නුවණින් දන්නවා මේ අප්‍රියමනාප ආරම්මණයක්. ඒක සෝත විඥාණයෙන් ආවනම් දැන් මේ මොහොතේ මේ සෝත විඥානයේ සිතක් පහළ වුණේ. ඒතර Tamanට කෙනෙක් දුස් කියන શબ્දයක් හරි බනින දෙයක් හරි හවුනනම් ඒ වෙලේ හටගත්තේ අකුසල විපාක සෝත විඥානයක්. ඒතකොට අන්න ඒක දකිනකොටම එතන අමුතුවෙන් දෙයක් සිදු වෙන්නේ ඊට පස්සේ තරහා යන්න හරි වෛර කරන්න හරි එහෙම කිසි දෙයක් හටගන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා Tamanට ලොකු යහපතක් සිදු වෙනවා මේ සිත් පිළිබඳව මේ අවධානයෙන් හිටියොත් මේ කාමවචර සිත් පිළිබඳව. මොකද ඒවා තමයි අපිට හැම වෙලාවකම පහළ වෙන්නේ. නිතරම පහළ වෙන්නේ. දැන් මේ මොහොතේ පහළ වෙන්නේ කාමවචර මහා කුසල් සිත් 8 අතරින් එකක් තමයි මේ පහළ වෙන්නේ. කියන ධර්ම ඒ චේතනාව මූලික කරගෙන. විපාක වශයෙන් නම් කුසල විපාක උපේක්ෂා සහගත සෝත විඥාන සිත් තමයි පහළ වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට නුවණින් දකිමින් මේ ක්‍රියාදාමයේ සිදු කරනකොට කාලාන්තරයක් හුරු වෙනකොට බොහොම සංයමයක් ඇති වේවි හිත තුළ. ඇයි අපි මේ හිත තුළ මේ තරම් වේගවත් බවක් කැළමිලි ස්වභාවයක් තියෙන්නේම අපි ආරම්මණයන්ගේ තත්වාකාරයේ දන්නේ නැතුව මේ ආරම්මණයන් උපාදානය කරගන්න නිසානේ. ඒ වගේම අනිත් ආරම්මණයන් එක ඝට්ටනයක් ඇති කරගන්න නිසානේ. ඒතර හැම වෙලාවකම තියෙන්නේ මේ ඇලීමයි ගැටීමයි කියන දෙකනේ. හැම වෙලාවම තියෙන්නේ දෙක ඇලීම සහ ගැටීම තියෙන්නේ. ඒතර මේ හැමදේම උනේ මේ ආරම්මණයේ තත්වාකාරයේ දන්නේ නැති නිසා මේ සිතක් හටගෙන සිතක් නිරුද්ධ වෙනවා කියන දේ ගැන අවබෝධයක් නැති නිසා තමයි අපි ඇලුනේ ගැටුනේ. නමුත් Tamanට මේ විදිහේ මානසිකාරයක් තියෙනකොට එතනම පැහැදිලි වෙන මෙතන මේ සිතක් හටගෙන සිතක්මයි නිරුද්ධ වෙන්නේ. තවත් ගැඹුරට කල්පනා කරොත් අර සත්ත්ව පුද්ගල ප්‍රඥප්තිය පවා ඉක්මවා යනවා එතකොට. පැහැදිලිද? කියන්නේ සත්පුද්ගල ප්‍රඥප්තිය පවා ඉක්මනවා කියලා කියන්නේ දැන් මේ සිත්ම කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නකොට නුවණින් වැටහෙනවා මේක මේ සිතක් හටගෙනමයි සිතක් නිරුද්ධ වෙන්නේ මේ ආරම්මණයන් ඔස්සේ මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඊතර මේ මම දැකීමක් හෝ ඇසීමක් හෝ මේ මමත්වයක් ආරෝපණය කළාට මෙතන මේ ක්‍රියාවන්ගේ එකතුවක්. නැත්නම් ක්‍රියාවන්ගේ යම්කිසි අර අපිට මේ අපි මේකට කියනවා අර ඝන ඝන කියලා කියනකොට අර මේකට අපි නාමයක් භාවිත කරන අර සමූහ ඝන කෘත්‍ය ඝනය කියලා කියන්නේ. දැන් මේකට කියන්නේ කෘත්‍ය ඝනය කියලා කියන්නේ. අන්න ඒ ඝනත් බිඳගෙන දැකීමේ සියුම් විදර්ශනා ඥානයක් දක්වාම මේක දියුණු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපේ පරමාර්ථයත් ඒ තැනට එළඹීමයි. ඉතින් අන්න ඒ නිසා ඒ කාරණාවන් සිදු කරගන්නට මේක ලොකු උපකාරයක් Tamanට වෙනවා. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න කාමවචර සිත් 54 අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ තුල විශාල අවබෝධයක් Tamanට ලැබුණා මේ කාමවචර සිත් පිළිබඳව. ඉතින් මේ සිත් ගැන තවත් ගැඹුරට ඉගෙනගෙන ඒ දේවල් මනවින් තේරුම් අරගෙන අකුසල් සිත් බැහැර කරලා කුසල් උපදවාගෙන පවතින යථා ස්වභාවය මනවින් තේරුම් අරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ සියලු කුසල ධර්මයන් උපනිශ්‍රය කිරීම පිණිසම උපකාර වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි